एवं पसन्तो अहं भन्ति भगवती न चाहू न च भविष्यति न चेतरहिज्यति अन्यो समनो वा ब्राह्मणो भगवता बीजन्यतरो विद्यं सम्बोधयन्तीति सदा बुद्धिसम्पन्न पिन्नत्नि සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ වගේම අපි ඒ ධර්මයේ තුල සකස් වෙන විදිහට නියමම බෞද්ධ බවට පත් වෙන්න ඕනේ. ඉතින් මේ සඳහා යම් යම් කරුණු ඒකට ආශ්‍රය කරගන්න පුළුවන් වෙන සූත්‍ර ධර්මයක් තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. එහි බොහෝ වටින ධර්ම කරුණු රාශියක් අපිට තියෙන හින්දා අපේ හිත බුදුරජාණන් වහන්සේගේම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයේ තුලම හිත නවත්වා ගන්න අවශ්‍ය කරන වටින ධර්ම කරුණු රාශියක් තියෙන හින්දායි අපි මේ සූත්‍ර ධර්මය සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ අවදී අපි කතා කරා රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරලා පස්සේ අඹේටි වනයේට වැඩම කරලා ඒ ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී දැහැමි කතා සිද්ධ කරලා පින්නත් මේ ඒ විජ්ජුකුට පර්වතයේදී සත්‍ය පරිහානිය ධර්මය ගැන සඳහන් කරා කියලා මම කිව්වා. ඉතින් මේ විදිහට තමයි මේ අවසාන මාස තුනක කාලය මුළු දඹදිව තලේ පුරාම වැඩම කරමින් ඉදි දැන් අඹයටි උයනේදී ඒ අඹයට යන රාජකාරියේදී අර විදිහට මිනිසුන්ට අවශ්‍ය කරන සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන දේශනා කර බුදුරජාන් වහන්සේ ඊළඟට වැඩම කරේ නාලන්දාවට. නාලන්දාවට වැඩම කරපු වෙලාවේ හරි අපූරු කාරණාවක් සිද්ධ වෙනවා. ඒ තමයි සරියුත් මහ රහතන් වහන්සේ සිංහනාදයක් පවත්වනවා. ඒකට කියන්නේ සාරිපුත්‍ර සිංහනාදය කියලා. ඒතර මේකෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මම මේකයි කිව්වේ පරිනිර්වාණ සූත්‍රය කියන්නේ අපිට ධර්ම ආකරයක්. පරිනිර්වාණ කාලයේදී ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි එකතු කරගත්තොත් අපේ ජීවිතවලට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා පින්වත්නි මේ සම්බෝධිය නම් නැත්නම් සම්මා සම්බුද්ධත්වය කියලා කියන මේ උතුම් වූ ඥානයත් ඇති කරගත්තා නම් ඇති වුණා නම් ඇති කරගත්තා නම් සම්මා මහ බෝසත්ත්වයන් වහන්සේ විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ඇති කරගත් යම් ඥානයක් ඇද්ද ඒ ඥානයත් එක්ක සංසන්දනය කරලා බුදුරජාණන් වහන්සේට වඩා අභිඤ්ඤතර වූ ඒ කියන්නේ උත්තරීතර ඥානයන්ගෙන් යුක්ත වූ අන් මහණෙක් අන් බ්‍රාහමණෙක් අතීතයේදී සිටියේ නැහැ කියලා. වර්තමානයේදීත් නැහැ. අනාගතයේදීත් නැහැ කියලා මතුත් නොවන්නේ කියලා දැනුදුත් නැහැ කියලා වර්තමා අතීතයේදී සිටියේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මගේ හිත ප්‍රසන්න භාවයේ තියෙනවාය කියලා. ඒක අපි හොඳට තේරුම් ගන්න මොකක්ද මේ ප්‍රසන්න භාවයේ තියෙනවා කියලා අපිට ඒ කියන්නේ දැඩි හැඟීමක් තියෙනවා කියලා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට සමකරන්න පුළුවන් උත්මයක අතීතයේත් නොසිටියාය වර්තමානයේත් නැතය අනාගතයේ පහළ වෙන්නේ නැතේ කියලා ඒ කියන්නේ මේ දඹදිව තලයේ එහෙම කෙනෙක් කිසිම බ්‍රාහ්මණයෙක් කිසිම මිනිසෙක් මේ නෑ කියලා මගේ හිත බලන තමන්ගේ ගුරුවරයා කෙරෙහි තමන්ගේ ශාස්ත්‍රයන් වහන්සේ කෙරෙහි හිතේ තියෙන නැමිලා තියෙන අනේ මේ උතුමයන්න් වහන්සේ කියලා අතුලාන්තයෙන්ම තියෙන ප්‍රසන්න භාවය කොච්චරද කියලා නේද සරියුත් මහ රහතන් වහන්සේ මෙහෙම දේශනා කරනවා එතකොට මෙතනින් අපි දැනගන්න ඕන කාරණාව තමයි අපිත් එහෙම දන්නේ. නේද? අපිත් එහෙම දන්නේ. අපිටත් ඒ ළඟින් යන අදහසක්වත් කියනවත් දන්නේ බෞද්ධ විදිහට. මොනවා හරි ගැටලුවක් ආපු ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ මොකක්ද කියලා හොයනවද? නේද? අන්න බලන්න අන්න ඒවෙන් අපිට හොයාගත්ත හැකි අපේ තුල තියෙන ශ්‍රද්ධාව කොච්චරද කියලා. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් තමයි හොයන්නේ. හැම ප්‍රශ්නයකටම විසඳුමක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. අපේ ජීවත් වෙන්න ඕන හැම විදිහක්ම ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සඳහන් වෙනවා. අපේ දරුවන්ට තියෙන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවන්ට ඉගෙන ගන්න බැරි නම් මතක හිටින්නේ නැත්නම් ඒ හැම දෙයකටම හේතුව මොනවද කියලා හරිද? හේතු මොනවද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. Tamanට පොඩ්ඩක් නැත්තම් ඇඬෙන්න වෙනවා නම් හරිද? චිත්ත පීඩා තියෙනවා නම් හිත නොසන්සුන් නම් වැඩක් කරන්න බැරි නම් එක දිගට වැඩක් කරන්න බැරි නම් ඒවා සකස් කරගන්න කොහොමද කියලා තියෙනවා. නොයේකුත් පාපයන් පරිසම් දෙමින් එනවා නම් අපල උපද්දව තියෙනවා නම් ඒවා නැති කරගන්නේ කොහොමද කියලා තියෙනවා. එතකොට අමනුෂ්‍ය දෝෂ ආදී තියෙනවා නම් ගෙවල් වලට ඒවා නැති කරගන්නේ කොහොමද කියලා තියෙනවා. නැකත් බලන්න ඕනද නැද්ද කියලා තියෙනවා. හරි එක දිගට කරදර වෙනකොට ඒවා නැති කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා තියෙනවා එතකොට හෙව්වද කොහෙද දිව්වේ නේද අපි වහලා බලන්න ඕන අපේ අත්තු කොහොමද දුවන්නේ එහෙම වෙලාවට බුදුචාන් වහන්සේ දේශනා කරපු දේ හොයන්න දුවන්නේ නෑ නේද කොහේ හරි ගිහලා මුලාවටපත් වෙනවා එක එක තැන් තැන් වල ගිහලා මොනවද අර තඹ පොළොවල එක එක වලියලා එල්ල ගන්න ලෑස්ති කරනවා ඒ යන තැන්වල යන තැන්වල කියනවා දන්නවද ඔයාලා? ඔයාලා බෞද්ධයද? බුදු ගුණයෙන් තමයි අපි ඔක්කොම කරන්නේ. බුදු ගුණයෙන් මතුරලා දෙනවා. හරිද? එහෙම කරගන්න වැඩි. නෑ. ඉතින් ඒකෙන්ද අපි තේරුම් ගත යුතු තියෙනවා මොකක්ද අපි කරන්න ඕනේ කියලා හොයලා බලලා දැනගන්න ඕනේ. ඉතින් ඒකෙන්ද ඒ සඳහා අපිට ශ්‍රද්ධාව උපදින්න ඕනේ. දැන් ඒක ගැන කතා කරන්න පෙර අතෝ මෙතනදී වෙච්ච දේ ගැන තවත් කාරණාවක් මතක් කරන්න ඕනේ මේ සරියුත් මහ රහතන් වහන්සේ අර විදිහට මගේ හිත ප්‍රසන්නයි ඒ පිළිබඳ ප්‍රසන්නයි කියලා මේ ලොකු ප්‍රකාශය සිංහනාදය කියලා කියන්නේ ඒකට ඒ වගේ සිංහනාදයක් කරපුවාම බුදුරජාන් වහන්සේ ගැන බුදුරජාන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ අහනවා අතීත වර්තමාන අනාගත වශයෙන් බුදුන් වහන්සේලාගේ සිත් පිරිසිදු දැනගෙනද මේ කියන්නේ කියලා. නේද? මේ ඒ කියන්නේ මෙච්චර ප්‍රබලව කියන්නේ මේ වගේ කෙනෙක් නැවත පහළ වීමක් ඒ කියන්නේ මේ අතීතයේ මේ වගේ කෙනෙක් මේ දඹදිවතලයේ හිටියෙත් නැහැ වර්තමානයේත් නැතේ අනාගතයේ අතීතයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා ගැන නෙමෙයි මේ කියන්නේ හරි ඒ වගේ ඒ කියන්නේ මේ ඒ කාලයේදී නේද ඒ කාලයේදී අතීතයේදී මේ කල්පයකට නෙවෙයි දැන් අපි කියන්නේ අපේ අතීතය කියලා ලංකාවේ අතීතය කියලා ඒ වගේ මෙහි ඒ මේ වගේ පහළ වුණේ නැහැ කියලා කියන්නේ ඔය තරම් ප්‍රබලව කියන්නේ මේ සම්බෝධිය ගැන. නැත්නම් ඒ උතුම් අවබෝධය ගැන සම්මා සම්බුද්ධත්වය ගැනයි මේ කියන්නේ. නේද? නැත්නම් රහත් රහත් භාවයට පත් වෙච්ච අය නම් නේද? සරියුත් මහ රහතන් වහන්සේ රහත් භාවයට පත් වෙලානේ. බුදුරජාණන් වහන්සේ අහනවා මෙහෙම කියන්නේ සාරිපුත්තය මෙහෙම කියන්නේ බුදුරයාගේ සිත බුදුන් වහන්සේගේ සිත පිරිසිදු දැනගෙනද කියලා. බුදුරජාන් වහන්සේගේ චිත්තසංතානය පිළිබඳව එහෙම වෙනත් කෙනෙකුට දැනගන්න පුළුවන්ද? බුදුරජාන් වහන්සේගේ මහා අවබෝධය මේ අහස තරම්නම් පසේ බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන කියනවා එහෙනම් ඇඟිල්ල දික් කරපුවාම අහසට ඇඟිල්ල කෙලින් තියෙන අහස තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි කියලා. පසේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අහස තරම්නම් රහතත්මයාගේ අවබෝධය අන්න රැඟිල්ලක් දික් කරපු තරම් පොඩි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ නැතුව කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන මේ විදිහට කියන්නේ කියන ප්‍රශ්නේ එනවා. නේද? එතකොට මේ පිළිබඳව විමසපුවාම සරියුත් මහ රහතන් වහන්සේ අපූර්ව උපමාවක් කියනවා. එක නගරයක් තියෙනවා තාප්ප වලින් වට කරලා. ටාප් එකකින් වට කරලා තියෙනවා. මේ නගරය තුලට බලවේගටවත් යන්න බැරි වෙන්නයි මේ තාප් වලින් වට කරලා තියෙන්නේ. කාටවත් යන්න බෑ ගේට්ටුවක් තියෙනවා යනවා එකෙන් තමයි යන්න ඕනේ. මේ ගේට්ටුවේ ඉන්න මුරකාරයා මොකද කරන්නේ? මේ වටේටම ඇවිදලා බලනවා. තාප් නගරේ වටේටම ඇවිදලා බලනවා. ගඩොල් එහෙම කැඩිලා තියෙනවද? හිල් ඇවිදලා තියෙනවද? අර පොඩි සතෙකුට හරි යන්න මේ යන්න පුළුවන්කමක් තියෙනවද කියලා මුළු තාප්පෙම පරීක්ෂා කරලා බලනවා. බලපුවාම එහෙම කාටවත් මෙතන ඉන්න යන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා හරියටම දැනගන්නවා. එහෙම හරියටම දැනගත්තට පස්සේ ලොකු අලියෙක් වගේ එක්කට යන්න බෑ කියන එක ගැන ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද? නෑ නේද? ලොකු සතෙකුට යන්න බෑ කියන එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ. ආන්‍ය වගේ කියලා කියනවා අනුමාන ඥාණයෙන් යුක්තයි මං මගේ මගේ මේ දැනුම අනුමාන ඥාණයෙන් යුක්තයි මට ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ඥාණය ගැන තේරෙනවා කියලා කියනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේගේ හිත පිරිසිදු දැනලා නෙවෙයි ඒ වගේ අනුමාන වූ ඥානයක් මට තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉතින් මේ බුදුරජාණන් වහන්සේට සලකන සරියුත් මහරහතන් වහන්සේ. ඉතින් ඒකට තමයි පරිණිදාන සූත්‍රයේ සාරිපුත්ත සිංහනාදය කියලා කියන්නේ වගේ ප්‍රසන්න බවක් අපේ సంతානවල ඇති වෙන්න ඕනේ. එහෙම ඇති වුණේ නැත්තම් මේ කතා ප්‍රවෘත්ති විතරක් දැනගෙන වැඩක් නැහැ. මේ සූත්‍රය ගැන අපි කතා කරේ ඒකයි. කොහොමද ප්‍රසන්න භාවයක් ඇති කරගන්නේ? මම හැම වෙලේම ධර්මය තුලින් පෝෂණය වෙන්න ඕනේ, ධර්මයෙන් හොයන්න ඕනේ, ධර්මයෙන් හොයන්න ඕනේ කියලා ප්‍රසන්න භාවයක් ඇති කරගන්නේ කොහොමද? අපේ ජීවිතයේ හැම දෙයකටම අපි ධර්මානුකූල උත්තර හොයන්න ඕනේ පිළිනත විශේෂයෙන් වෙන මොකවත් ඕනේ නැහැ Tamanට එන දුක් නැති කරගන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න. මම අහනවා ජීවිත අරමුණක් හැමෝටම තියෙනවා සහ තිබ්බාද නැද්ද? මොනවා හරි අරමුණක් තියෙනවා. ජීවිත අරමුණ ප්‍රතිනිතර මොනවා හරි අතීතයේදී මම මෙන්න මේ අරමුණට යන්න ඕනේ කියලා මොනවා හරි අරමුණුගත කටයුතු කරන්න උත්සාහ කරාද නැද්ද? හරි ගියාද? හුඟක් ඒවට බාධා කරේ අම්මා තාත්තද සහෝදර සහෝදරියෝද ඥාතියෝද කවුද? වැඩියෙන්ම බාධා කරේ කවුද? පාඩම් කරන් දෙන්නේ නැතුව බුදු කෙරෙව්වේ කවුද? ඇඳට ඇදලා දාන්න තල්ලුව දැම්මේ කවුද? නැගිටින්න දෙන්නේ නැතුව අම්මලාත් නැගිටින්න කියනකොට නැගිටින්න නැතුව ඉඳ බල කරන්නේ කවුද? නේද? තැන් තැන් වල ඇවිද ඇවිද ඉන්න කියලා නැත්නම් රූපවාහිනී බල බල ඉන්න කියලා බල කරන්නේ වැඩියෙන්ම කවුද? ගෙදර අයද? නෑ තමන්ගෙම සිත. එහෙනම් තමන්ට ලොකු හතුරෙක් වගේ හැසිරෙන ස්වභාවයක් හිතේ නැද්ද? නේද? වැරදි වලට ඇදලා දාන ස්වභාවයක් තියෙනවා හතුරෙක් වගේ හැසිරෙන වෙලාවකට අපේ හිත. ඉතින් බොහෝ අපාය යන වැරදි වලට පවා ඇදලා දානවා. හරියට වැරදි කරගන්න අය ඉන්නවා සමහර අය. ජීවිතයේ අවසාන කාලයේදී ලොකු පීඩාවකට පත් වෙන තරම්. බලන්න පාරට බහලා කී දෙනෙක් නම් ඉන්නවද කියලා හිත කල්පනාව නැති වෙච්ච අය. බොහෝ වැරදි කරලා, බොහෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා, එක එක දේවල් කරලා අන්තිමට හරි කල්පනාවක් නෑ අවසානට යන පිස්සු වගේ, මත් වෙලා වගේ හැම්බෙලෙම ඉන්නේ. ඉතින් එවැනි තත්වයකටපත් වෙන්නේ ඇයි කියලා අපි හොයලා බැලුවේ නෑ. නේද? ඔහේ මල් විතරක් පූජා කර කර හිටියා. හඳුකුරු විතරක් පූජා කර කර හිටියා. ඒක වින්දයි අපිට අර වගේ ශ්‍රද්ධාවක් උපදින්නේ නැත්තේ. මේක තවත් තවත් එක භූමිකාවක් විතරයි. තවත් එක මේ තවත් එක පොඩි හැකියාවක් විතරයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ තවත් එක එක්තරා මේ ජීවිතයට එකතු කරගන්න ඕන දෙයක් විතරයි මේ එකතු කරගන්නවා කියන්නේ මේ අනිත් වැඩ කරනකොට එක එක ඕන වෙනවනේද නේද අන්න ඒ වගේ දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ හිතන්නේ මුළු ජීවිතේ හැම නිමේෂයකම තමන්ගේ හිතත් එක්ක මුසු කරගන්න ඕන දෙයක් තමයි ධර්මය කියලා කියන්නේ. හරි ඒක ජීවිත දර්ශනය වෙන්න ඕනේ. ඒක අපේ ජීවිතයට මගේ ජීවිතය අරගෙන යන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඉගෙන ගැනීමේදී පවා, රැකියාවේදී පවා හරි හැමෝටම තියෙනවා දැක්මක් කියලා එකක්. හරි මම ජීවත් වෙන්නේ ධර්මයට අනුවයි කියලා ලෑස්ති වෙන්න ඕන වැඩේට. ඇයි? මූලික දැක්මක් අපිට ඇති වෙන්න ඕනේ. මහා අනතුරක් ඉදිරියේ. ඇයි? පෙරේතයක්, පෙරේතයෙක්, පෙරේතියක් කියලා ඉපදුනොත් එහෙම මොකද කරන්නේ? නේද? හරකෙක් කෙලදෙනෙක් කියලා ඉපදුනොත් මොකද කරන්නේ? නේද? වැරදි කරපු ඇත්තන්ට ඕන තරම් ඒ වගේ දඩුවම් ලැබෙනවා. නේද? මේ ලෝකයේ ලෝක නීතිය ඒක ලෝකයේ ස්වභාව ධර්මයේ හැටි එහෙම. නේද? එහෙනම් දැන් දැන් අපි කල්පනා කරගන්න වෙනවා දැන්වත් මං කොහොම හරි කරලා නිවැරදි වෙන්න මට මට ජීවිතේ අරගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදයට අපේ හිත නැමෙන්නේ අපේ පින්නත් නේ. අපේ හිත නැමෙන්නේ අන්න අර වගේ ප්‍රසන්න භාවයක් තියෙනවා. ධර්මය අනුබුදු හිමි වගේ කියන්න පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේය කියලා සිතුවිලි ඇති කරගෙන ස්වාමීන් වහන්සේලා පවා ගෞරව කරපු සරියුත් මහරහතන් වහන්සේ අර විදිහ ප්‍රකාශයක් කළ මගේ හිතේ හැම වෙලේම බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා කියලා දේශනා කරා නම් මේ වගේ වෙන කිසිම කෙනෙක් මේ ලැබපු අවබෝධය මේ තුන් ලෝකෙම අවබෝධ කරගත්ත වෙන කිසිම මහාන කෙනෙක් කිසිම වෙන බ්‍රාහ්මණ කෙනෙක් නෑය කියලා දැඩි අදහසක් තියෙනවා නම් මේ දැඩි අදහසක් කරියොත් මහරහතන් වහන්සේ තිබුණා නම් අපිටත් එවැනි අදහසක් ඇති කරගන්න ඕනේ එහෙම වුණොත් අපි වෙනත් මුලාවල යන්නේ නැහැ. වෙනත් මුලාවල යනවා. පොඩ්ඩක් තම මොකද කියන්නේ ඕන සමහර කට්ටිය කියනවා මේ දැන් නම් ඒවා අඩුයි ගොඩක් නේද? එක එක එක ක්‍රම කියනවා අහවල් අහවල් තැන්ට යන්න අහවල් තැන් ලෙඩ හොඳ කරගන්න පුළුවන්. හ්ම් අහවල් ක්‍රම අහවල් ආගම ආගම් වලට හැරෙන්න කිව්කිති මිනිස්සු එක එක ඒවාට යන්නේ මේ ධර්මයෙන් ලබාගත යුතු ආభాසය අපි අපේ දරුවන්ටවත් දෙන්නේ නැති හින්දා දරුවන්ටවත් දෙන්නේ නැහැ අපි ඒක හරියට. හරි දරුවන්ගේ තුලවක්වත් ඒක ඇති කරගන්න ඉස්සර මොකද මේ ප්‍රසන්නභාවය නැති හින්දායි ඒක. මට කියන්න බලන්න. දෙමව්පියෝ වැඩියෙන්ම දරුවෙකුට ලබා දිය යුත්තේ කුමක්ද? ඒ දරුවාට වැඩියෙන්ම යහපත ලැබෙන දෙයද නැද්ද? නේද? පුංචි කාලේ ඉඳලා අවුරුදු මං හිතන්නේ අවුරුදු 10 විතර වෙනකම් වැඩියෙන්ම ළමයෙකුට වටිනාකමක් තියෙන වැඩිම වටිනාකම තියෙන දේ විදිහට දැන් කාලේ දෙමාපියෝ දකින්නේ මොකද්ද? ඒකට අර පිළිසිඳගත් දවසේ ඉඳලම වගේ ඒකට සැලසුම් හදන්නේ. දරුවන්ට වටිනම දේ දෙන්න. හරි දරුවට වටිනම දේ දෙන්න ඕනේ සංකල්ප වශයෙන් කියලා අවුරුදු 10 විතර මම හිතන්නේ මේ වටින දේ දෙන්න යාළුවට ලෑස්ති කරගන්න. බැංකු පොතක්. වැඩියෙන්ම මහන්සි වෙන්නේ ඒ දේ ලබා දෙන්න. මොකද්ද? සිසත්ත්‍ය පාස් කරවන්න. පහේ. පහේ සිසත්ත්‍ය පාස් කරවුවොත් තමයි ළමයාට වටිනාකමක් තියෙන්නේ කියලා. ඒක විතරයි අරමුණු කරලා තියෙන්නේ. නේද? ඊළඟට ඊළඟට අවුරුදු 16 වෙනකම් තව ඉලක්කයක් තියෙනවා. නේද? ඉතින් ඒවා විතරක් අරමුණු කරගෙන ළමයාව සකස් කරලා අන්තිමට මොකද වෙලා තියෙන්නේ? හුඟක් දරුවෝ මැෂින් වගේ වෙලා දෙමාපියන්ට ආදරේ නැති වෙලා නේද? ගුණවන්ත භාවයක් නැති වෙලා, සිල්වන්ත භාවයක් නැති වෙලා, කරුණාවන්ත භාවයක් නැති වෙලා, කාර්කස වෙලා. බුදුරජාන් වහන්සේ ගැන දන්නේවත් නැහැ. ජාතක කතාවක් නිකන්වත් කියලා දීලා නැහැ. ඇයි ඉතින් වෙලා නැහැ. ආච්චි අම්මා කතා කරලා ජාතක කතාව කියලා දෙන්න හැදුවොත් අම්මගෙන් තාත්තගෙන් අවසරයක් නැහැ. ඌ හරියන්නේ නැහැ. ඌ අකොල්ල හරියන්නේ නැහැ. ඇයි මේ ළමයා ශිෂ්‍යත්වයට වැඩ තියෙනවා. නේද? දැන් පුංචි කාලෙම අපේ තුල එන සිතුවිලි ඔක්කොම අපිට අපිට එන ආකල්ප අපෙන් අයින් කරලා. ආකල්ප අපෙන් අයින් වුණාම අර වගේ ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ නෑ. බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ නෑ පින්වත්නි. එතකොට ඊළඟට බලන්න අකුරු කියෝන එකේ ඉඳලා විභාග වලට යන එකේ ඉඳලා දකින දකින තැන් වල තියෙන්නේ මොකද්ද? නැකත් හොයාගෙන යනවා දෙමාපියෝ. හරිද? ඒ නැකත් වලට නැති ළමයා බලනවා හරියට නැකතර තමයි ළමයා පුරුදු වෙන්නේ. දැන් මේ මේ වතාවල් වල සාමාන්‍ය පෙළටත් විෂයන් 10ට gederin පිටත් වෙන්න නැකත් 10ක්. හරිද? ඊළඟට බලන්න තියෙන ගැටි తত্ত্বය. නේද? ගොඩක් මන් දන්න ළමයි. හරි මේ මේ ඒක තමයි කියන්නේ අපේ අපේ බෞද්ධකමේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරිද? මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ විදිහට කටයුතු කරා නම් බුදුරජාන් වහන්සේ ගැන අපිට අපි බෞද්ධ විදිහට බුදුහාමුදුරුවෝ කොහේ හරි දේශනා කළා තියෙනවද? ඝන දෙවියන්ට ළමයා බාර දෙන්න කියලා. නේද? දන්නවද ගොඩාක් ළමයි ওই වැඩේ කරනවා කියලා. ගොඩාක් ළමයි මොකද කරන්නේ? ඝන දෙවියන්ට පූජා තියනවා අරන් ගිහිල්ලා. ලොකු ව්‍යාපාරයක් එතන. එතකොට ඝන දෙවියෝ තමයි මෙයාගේ විභාගය පාස් කරන්නේ. <laughs> නේද? ඝනදේවයෝ තමයි විභාගේ පාස් කරන්නේ ඝනදේවියන්ට යාඥා කරනවා ඝනදේවියන්ට පූජා තියනවා හරිද ඒ වගේ එක එක එක එක දේවල් ඉතින් ඒ වගේ මේ කිසිම ਵਿਚාරයක් නැති වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති නේද ආත්ම ශක්තිය බිඳලා දාන දේවල් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව අපි එකතු කරලා අපේ ළමයින්ට දායාද කරන්නේ කොහොමද නේද ළමයි කියන්නේ ළමයි නේද ළමයි ඒ පොඩි කාලේ තමයි සංකල්ප ඇති කරගන්නේ දැන් මේ ලෝකය එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ එන්ඩෙන්ඩ නේද හේතු හොයමින් තාක්ෂණික විද්‍යාව දියුණු කරගෙන යන තාක්ෂණික විද්‍යාව පැත්තෙන් ඉහළට යන ලෝකයක්. ඒක තුල මේ නොපෙනෙන දෙයට වැඩි ඉඩ නැහැ. නේද? හේතු හේතු පෙන් තියෙන්න ඕනේ. එතකොට අපි මේ ධර්මයේ ගලපා ගන්න ඕනේ හොඳටම. මේක කරොත් මේක වෙනවා මේක කරොත් මේක වෙනවා කියන මානසික ස්වභාවයත් එක්ක ගලපා ගන්න අපිට පුළුවන්කම හොඳටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මෙච්චර ලස්සන විද්‍යාත්මක එකකට එකක් ගැලපෙන ධර්මයක් අපිට ලැබිලා තියෙද්දී අපි මේ වගේ මිත්‍යා දේවල් එක දුවන්නේ නම් බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසන්න භාවයක් නැහැ. බයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට කටයුතු කරන්න අපි හරි බයයි. මෙන්න මේ බය නැති කරගන්න ඕනේ. ඒකින්ද අද මම කල්පනා කරේ මේ පරිණිරාණ සූත්‍රයේ මේ තියෙන කාරණාවත් එක්ක මේ ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන කියලා. මොකද මේවෙන් දැන් සැරෙන් සැරේ සැරෙන් සැරේ මම ඊට කලින් මතක් කරලා තියෙනවා. නමුත් ආයෙ මතක් කරන්න ඕනේ. ආයෙ මතක් කරන්න ඕනේ. ඇයි සරියුත් මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරා නා? ඇයි මට බැරි මගේ ජීවිත සිදුවීම් වලදී මම බෞද්ධයෙක් නේද? මම බෞද්ධයෙක් නම් ඇයි මට බැරි? ඇයි මට බැරි මගේ ජීවිතයට අදාළව හැම සිද්ධියකදීම? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කටයුතු කරන්න. අපි මොන හරි වැඩක් කරද්දී පිරිත් කියන්න ලෑස්ති කරගන්නවා. එහෙම නේද? අපි හිතනවා ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරලා තියෙන දේ කියලා. වැඩක් පටන් ගන්න පිරිත් කියන්න ඕනේ. ගෙට ගෙව දෙන්න පිරිත් කියන්න ඕනේ. හ්ම් මුල් කරලා තියන්න පිරිත් කියන්න ඕනේ. ආ ඇයි අපි බෞද්ධ වෙන අපි බෞද්ධ විදිහට පිරිත් කියන්න ඕනේ. මේ කොහෙද දන්නේ බුදුහන්තරේ දේශනා කරලා තියෙන්නේ? නේපාන හාමුදුරුව වෙන පොට හොඳ නැහැ. නේද? ඔව්. පිරිත් කියන්න ඕනේ පින්නත් නේ. හරිද? පිරිත් කිව්වට විතරක් හරියන්නේ නැහැ. පිරිත් කියන්නේ ඇයි? පන්ති සමාදන් වෙන්නේ ඇයි? පිරිත්වල මොනවද තියෙන්නේ? පිරිත්වල තියෙන්නේ ධර්මය. නේද? ආන්ගේ ධර්මයෙන් පෝෂණය වෙන කෙනාට බොහෝ පින් රැස් වෙනවා පින්වත්නි. ධර්ම මානසිකාර තියන අයට පින් රැස් වෙනවා. ආන්ගේ ජනිත වෙන පුණ්‍ය ශක්තිය තියෙන නැත්නම් ඉන්න ප්‍රදේශයකටවත් නැත්නම් ඇත්තටමත් මේ පිරිත් ධර්මයේ දේශනාවේ ඒ ධර්මය ඇහෙන තැන්වල අමනුෂ්‍යන්ට ආදී ඉන්න බෑ. ඕන් ඕක ඉන්න තමයි සෙත් පිරිත් එහෙම කියන්නේ. අමනුෂ්‍ය ලෝකයන් බලාගෙන ඉන්නවනම්. හරිද? ඉතින් ඒ එක පැත්තකින් තියෙන පුංචි කාරණාවක්. නමුත් ඔය අමනුෂ්‍ය කතාවක් මොකක්වත් නෑ බුදුරජාණන් වහන්සේ මේ මෙහෙම දේශනා කළා තියෙනවා. නැකත් පිළිබඳව දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැකත් ගැන නැකත් බලන්න එපා කියලාද නැකත් බලන්න කියලා දේශනා කළා තියෙනවා. නැකත් බලන්න එපා කියලා. නෑ. නැකත් ගැන දේශනා කරලා තියෙනවා. නැකත් කරන්න කියලා දේශනා කරලා තියෙනවා. හරි. හැබැයි ඒක අය පොඩි නැකතක් එහෙම නෙවෙයි. වැඩක් කරනවා නම් කරන්න ඕන හොඳම නැකත හදාගන්න විදිහ බුදුසසුන දේශනා කරලා තියෙනවා. ඒ කාලේ දඹදිව තිබ්බ සත්‍යද නැකත කියලා මහා බල සම්පන්න නැකතක්. ඊටත් වැඩි බලවකට නැකතක් හදාගන්න විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කරා. කොහොමද කියලා දන්නවද? යම් වැඩක් කරද්දී තමන්ගේ කයෙන් කරන ක්‍රියාවන් පිරිසිදුවම හරිද වචනයෙන් කරන ක්‍රියාවන් පිරිසිදුවම මොනවද වචනයෙන් කරන ඒවා පිරිසිදු කරගන්නවා කියන්නේ කයෙන් පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර වලින් අයින් වෙලා වචනයෙන් පිරිසිදු වෙනවා කියන්නේ මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප වලින් අයින් වෙලා මෙන්න මේ හතරෙන් අයින් වෙලා ඊළඟට මනස පිරිසිදුව කියන්නේ දැඩි ලෝභ, දැඩි දේශ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ ආදියෙන් අයින් වෙලා යම් කිසි කෙනෙක් යම් වැඩක් පටන් ගන්නවා නම් මේ මොහොතේ අන්න ඒක ඒ වැඩේ සත්‍ය දනකටට වැඩිය ප්‍රබල නැකතක් කියලා කියන එක. සත්‍ය දනකට කියන්නේ ඉන්දියාවේ බොහොම කාලයකට සැරයක් කියන බලගතු නැකතක් කියලා සඳහන් බ්‍රාහමණය සඳහන් කරපු නැකතක්. එහෙනම් අපි එහෙනම් ඇයි අපි මේවා හිව්වේ නැත්තේ? නේද? එතකොට මම හොයාගන්න ඕන මගේ වැඩේ හරියටම කරන්නේ කොහොමද මම? එහෙනම් මම මෙන්න මේ දේ. ගෙදරට ගෙට ගෙවදින්න තියෙනවා නම් කට්ටිය එකතුලා මොකද කරන්න ඕන? ආ. රපියක් 500 සමාදන් වෙන්න ඕනේ. නේද? මොන හරි සුබ කටයුත්තක් තියෙනවා නම් ගෙදර කට්ටිය එකතු වෙලා මොකද කරන්නේ? නියම බෞද්ධ විදිහට සාන්තව පින්නන්නේ අපි ජීවත් වෙන කොච්චර ලස්සනද බලන්නේ. ගෙදර කට්ටිය එකතු වෙනවා. එකතු වෙලා කතා කරගන්න අපි අහවල් දැන් දරුවාට අකුරු කියවන්න තියෙනවා. හරිද? මුළු ගෙදරම පිරිසිදු කරලා එක හැඟීමක් ඇති කරගෙන අම්මයි තාත්තයි දෙන්නා බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා නැත්නම් පන්සලට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ හම්බෙලා නැත්නම් ගෙදර තියෙන පිළිම මාංශ ඉදිරියේ. අපි හරිම නැගතට දරුවට අකුරු කියවන්න ඕනේ කියලා මොකද කරන්නේ? දරුවා ගැන තියෙන කරුණාවෙන් මෛත්‍රිය මොකද කරන්නේ? එකවර සීල් සමාදන් වෙනවා. හරිද? සීල් සමාදන් වෙලා පේ වෙන්න ඕනේ අපි ඒකට. මොනවා හරි යහපත් වැඩක් කරනකොට නේද? අපි කියන්නේ පේ වෙනවා කියලා අහලා තියෙනව නේද? හ්ම්. මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් කොච්චර ලස්සන ජීවිතයක් සකස් කරගන්න පුළුවන්ද කියලා. ඒ වගේ නිවසක් නේද? සීලවන්තයි. දැන් කොහොමද ඒ වුණාට කරන්නේ? වැඩි දෙනෙක් කොහොමද? හෙට උත්සවය තියෙන නම් අද හැන්දෑවේ මං කියන්න ඕනේ නේද? හෙට උත්සවය තියෙනවා නම් අද හැන්දෑවෙත් සීල් කඩා ගන්න කටයුතු සම්පාදනය කරනවා. හෙටත් සීල් කඩා ගන්න කටයුතු සම්පාදනය කරනවා නිකන් සිල් කඩා ගන්න නෙවෙයි පිස්සු හදව ගන්න නේද පිස්සු හැදලා වැඩ ටික තමයි ලෑස්ති කරගන්නේ ඉතින් දුස්සීලකමයි ඉස්සරහට එන්නේ හැම වෙලේම ඇතිපතම් බොරු කියනවා වංචා කරනවා ඉතින් හරියන්නේ නැහැ අත්හදා බලන්න ඕන අපේ පින්නන්නේ අපේ නිවසේ බය වෙන්න එපා කිසි දෙයකට හරි ඇයි මේ ලෝකෙට අපි බය ඇයි ළමයාගේ කොණ්ඩේ කපන්න බය හරි අර මොකද්ද දින ගානක් පහ වුණාට පස්සේ කොණ්ඩේ කපන්නේ නැහැ නේද මම දන්න හැටියට. නෑ ඉඩ දෙන්නේ නෑ. අපේ ආච්චිලා සීලා තමයි වැඩියෙන්ම ඔය එල්බගෙන ඉන්නේ. දෙන්නේ නෑ කාපාන්න එහෙම නෑ කියනවා. ආයෙ ඉන්න ඕන අවුරුද්දක් දෙකක්ද කීයක්ද කො කාලයක් යනකම් ඉන්නවා. අනේ බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තින්නේ? හොඳ නැකතක් හොයන්න කොණ්ඩේ කපලා දාන්න. බය වෙන්න එපා මේකට මුණ දෙන්න. හ්ම්. මුණ දෙන්න. හරි. මේ මගේ පැවිදි ජීවිතය සාර්ථකද අසාර්ථකද මේ වෙනකොට? අසාර්ථකයි. මේ වෙනකොට නම් සාර්ථක නේද? ඉතින් කොහොම අපි නැගත් බැලුවේ? කේන්දර බැලුවේ? මගෙත් එක්ක පැවිදිච්ච බොහෝ දෙනා හොඳ පැවිදි ජීවිත ගත කරන එක්කෙනෙකුටවත් කවදාකවත් නැකතක් බලලා කවදාකවත් මම දන්න එක අභියෝග වලට කැමති ගුරුවරයෙක් හිටියා මට. මේ ගුරුවරයා මොකද කරේ? හරි වැඩක් තමයි කරේ. තමන්ගේ කේ හදනකොට කියලා තියෙනවා අර වෙලාවත් බලනකොට මට නරකම වෙලාවක් හොයා දෙන්න කියලා. නරකම දිනයක නරකම වෙලාවට කාටවත් කියන්නේ නැතුව ගෙදර කාටවත් කියන්නේ නැතුව හොඳ දැන් ගෙදර කට්ටිය බල කරනවානේ හොඳම දේ කරන්න කියලා. නරකම වෙලාවක නරකම දිනයක නරකම වෙලාව අරගෙන ඇවිල්ලා ගෙදර කට්ටියට කියලා තියෙනවා මේක තමයි සුබ නැකත කියලා. අත්හදා බලන්න ඕනේ හින්දා. අන්න හොඳට ගියත් හැදුනා. වැඩ ටිකක් කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ. තාමත් අපූර්වට ඉන්නවා. දන්නේ අභියෝග තමන්ගේ ජීවිතේට ගන්න. ඒ අභියෝග ගන්න පුළුවන් කාටද? සීලයෙන් පෝෂණය වෙච්ච අයට. හරිද? එතකොට දරුවන්ට උගන්වන්න ඕනේ මෙන්න මේ විදිහට බෞද්ධ අපි පින්නත් මේ හැම තැනකදීම ඒ සාන්ත පිළිවෙතේ ඉන්න ඕනේ. ඒතර නෙවෙයි හැම වෙලෙම අභියෝගාත්මකව ජීවත් වෙන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඒවා ඒ ධර්මයෙන් උපදනා වූ ශක්තියක් තියෙනවා නම් Tamanට. ඒක කාටවත් යට කරන්න බෑ. හරිද? ඒක අපේ මනසට එන ලොකු හයියක්. ඒ හයිය ලබා ගන්න සීලය ආරක්ෂා කරන්න ඕනේ. සීලය ආරක්ෂා කරනකොට Tamanගේ අතුලාන්තයෙන් එන අධිකතර වූ මානසික වේගයක් හැදෙනවා. හොඳ සිහියක්, හොඳ අදිෂ්ඨානයක්, හොඳ වීරයක්. හරිද? ඒ තරන්නේ අතුලාන්ත ප්‍රමෝදයක් හැදෙනවා. අතුලාන්ත ප්‍රීතියක් උපදිනවා. එතකොට අර කියන අර කෙඩෑරි ගතිය එහෙම වැක්කිරිලා වගේ ඉන්න ගතිය අයින් වෙනවා. හරිද? එහෙම අයින් වෙලා මූණත් එක්ක මොකද වෙන්නේ? බොහොම අපි කියන්නේ පිම් පාට කියලා. පිම් පාට කියන්නේ කර්මානුරූපව ඇති වෙන පාට නේද? එයා බොහොම ප්‍රසන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒව අත්දකින්නකොට ඒ ඇත්තෝ නේද? සීල් කඩන අය හැම වෙලේම පස්සත්තාපයෙන් ඉන්නේ. හරි. අතුලාන්ත ප්‍රීතිය නෑ ඒ ඇත්තන්ට. අර පොඩි වෙලාවකට සීලය කඩන එකෙන් නේද? පොඩි සතුටක් තියෙනවනේ හොරකම් කරගත්තොත් හොර බඩුව හින්දා සතුටක් තියෙනවා කාමයේ වර්ධවා හැදිරීමෙන් සතුටක් තියෙනවා බොරු කියලා කාව හරි රවට්ටුමම සතුටක් තියෙනවා ඒ චූටි සතුටක් තියෙන. ඒකත් එක්ක ඉන්නේ පිටිපස්සෙන් ඉන්නේ ලොකු පසුතැවිලි වගේ. එතකොට එන්නේ මේ දේවල් වලින් බැහැර වෙලා අපිට ඒ සීලාදී ගුණධර්ම රකිමින් තමන් අත්දැකීම ලබා ගන්න ඕනේ. අත්දැකීම ලබා ගන්නකොට අපිට ටික ටික ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකෙම වැරදිලා ජීවත් වුනේ. හරිද? වැරදි වැරදි කරමින් ජීවත් වුණේ මට වැරදිලා. මට මේ නියම தත්ත්වයේ ඇති වුණේ නියම දේ තේරුණේ බුදුරජාන් වහන්සේගේ ධර්මය තුලින් කටයුතු කරද්දී මට මාව තේරෙන්න පටන් ගත්තා. මට ලොකු සැනසීමකින් ඉන්න පුළුවන්කම ලැබුණා කියලා Tamanට දැනෙනකොටයි අන්න ශ්‍රද්ධාව උපදින්නේ. හරි. අපිත් යන් අන්න අර කියලා අර මං කියන්නේ හැමදාම නේද? දැන් කාලෙකින් කියන්න කරන අද මතක් කරනවානම්කෝ. ජයසිරිමා බෝධින් වහන්සේ මොකටද බුදුහාමුදුරුවෝ කියලා වන්දනා කරා. නේද? එතකොට මේක සැරෙන් සැරේ මතක් කරන්න ඕනේ. අපේ බෞද්ධත්වයන්ට තමයි මේක මතක් කරන්න ඕනේ. ඒකමයි මම මේ සැරෙන් සැරේ මතක් කරන්නේ. කරදරයක් කියලා හිතන්න එපා මතක් කරන්න ඕනේ. අපි කාට හරි ගෙදරකට ආවම ඇවිල්ලා බඩගිනි කියලා කන්න ටිකක් ඉන්නවලු. අපි කියනවාද? අන්න අර වැඩේ කරලා දෙන්න මං කන්න දෙන්නම් කියනවා. නෑ කවදාකවත් එහෙම කියන්නේ නෑ නේද? අර වැඩේ කරලා කන්න දෙනවා කියලා කියනවාද? නෑ. හැබැයි අපි ජයසිරිමා බෝධින් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ විදිහට සලකන සලකන්න ශ්‍රද්ධාව උපදවා ගන්න කියන නේද? බෝධියක්. එතෙන්ට ගිහලා මොකද කරන්නේ? අහවලාගේ ලෙඩ හොඳ කරලා දෙන්න මං කිරිපිටු ටිකක් අරන් එන්නම් කියලා. නේද? කිරිපිටු ටිකක් අරන් එන්නම් කියලා මොකද්ද ඒ කරේ? බාර වෙනවා කියලා මොකද්ද ඒ කරන්නේ? නේද? කොන්දේසියක් කියලා නේද නැද්ද ජයසිරිමා බෝධින් වහන්සේට? කෝ ගෞරවය එතකොට? නේද? ගෞරවයක් තියෙනවා නම් එහෙම කරයිද? කිරිපිලි දානයක් ගෙන්නම් කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියලා හිතලා නේද? නැත්නම් ඉතින් ගස් වලට වැඩක් නැහැ නේ මේ. නේද? බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා අදහසින් තමයි කිරිපිලි දානය අරන් යන්නේ. නිකන් නේද? දානයක් නෑ අරන් යන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ එතන හිටියානම් අපි ඒත් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරනේ අහවලාගේ ලෙඩ හොඳ කරලා දෙන්න, අහවල් ප්‍රශ්න විසඳලා දෙන්න. මං අහවල් දවසේ ඒක විසඳවුවොත් කිරිපිලි දානයක් අරන් එන්නම්. එතකන් මෙන්න මේ කොමිස් එක තියාගන්න. කියලා පඳුරක් ගැට ගහලා. නේද? ලැජ්ජයිද නැද්ද? ලැජ්ජයිද නැද්ද කියන්නේ මට? නේද? සරියුත් මහරහතන් වහන්සේ හිටියානම් කිසිම ප්‍රශ්නයක් නැවවා කරනව දැක්කටයි උන්වහන්සේ රහත් උත්තමයකින්. එහෙම පුතග්ජන කෙනෙක් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් මේක දැක්කම නේද මහා මහා වින්නහියක් වෙනවා. ඒ මොකද ඒ තරමටම අපි මහා ලැජ්ජා නැති මිනිස්සු වෙලා. හරි බුදුහාමුදුරුවෝ ගැන අපිට හැඟීමක් නැහැ පින්නත් හුඟා දෙනකොට. හුඟා දෙනකොට බුදුරජාණන් වහන්සේ ගැන හැඟීමක් නැහැ. මේ ඉස්සරහින් පින්නත් ආර නෙවෙයි මම කියන්නේ නේද? හ්ම් වැඩිපුර බෞද්ධයන්ට බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසන්න භාවයක් නැහැ. ඇතුලෙන් නැමිච්ච ඇතුළටම ඇතුලෙන්ම තදින්ම නැගෙන අනේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා දැඩි හැඟීමක් අපිට එන්න ඕනේ. ඒ එන්න නම් අපි ධර්මයෙන් පෝෂණය වෙන්නම ඕනේ. ධර්මයෙන් ලැබෙන පන්නරේ ලබා ගන්නම ඕනේ. අමාරුවෙන් අමාරුවෙන් රකින්න සීලය ලේසියෙන් රකින්න පුළුවන් වෙනකොට සීලයෙන් ලැබිච්ච ඒ ඒ සීලයෙන් හින්දා ලැබිච්ච අදිෂ්ඨාන ශක්තිය සිහිය නුවණ වීරය ආදී වැඩි වෙලා තමන් මහා ප්‍රබල පෞරුෂයක් වෙන චරිතයක් බවට පත් වෙනකොට හිතේ තියෙන අර හිතේ ප්‍රමෝදය ඇති වෙනකොට පින්නත් හිතේ ප්‍රීතිය ඇති වෙනකොට අර කම්මැලි ගතිය වලට මොකද වෙන්නේ අයින් වෙනවා සීල රකින්න කෙනාගේ සිත සිත ප්‍රමෝදමත් වෙනවා. ඒ ප්‍රමෝදමත් වෙනකොට මලක් පිපුණා වගේ වෙනවා. හරිද? එතකොට අර තිබ්බ කම්මැලි ගතිය අයින් වෙලා නේද? දවසම ගෙවන්නේ මහා ප්‍රබෝධමත් විදියකට මහා වේගවත්ව වැඩ කටයුතු කරන්න ලෞකික දියුණුව හොඳින්ම ඇති කරගන්න පුළුවන් තත්යකටපත් වෙනවා. හරි. ඉතින් අන්න එහෙම අපිට පුළුවන්කම තියෙනවා ඒ தත්ත්වය අත්හදා බලන්න. ඊළඟට ඒ එහෙම තමයි මේ ප්‍රසන්නභාවය, මේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ඊළඟට අපි ඔක්කොගේම ජීවිත අරමුණු සන්තෝෂයෙන් ඉන්න එක නේද? ඔක්කොම කරන්නේ මොකටද? හැමදේම කරලා ලස්සන රූප බලලා කොහෙද සතුට වෙන්නේ? ඇහැද හිතද? සිත නේද? කනට ශබ්දහල කොහෙද සතුට වෙන්නේ? ඇහැද හිතද? සිත. නාසයට ගන්ධ දිවට රස ශරීරයට පහස ලබා දෙන සතුට වෙන්නේ කොහෙද? සිත. එතකොට සිත සතුට කරගන්න තමයි ඔක්කොම කරන්නේ. නේද? කැමති අය දකලා අහලා විඳලා ඔක්කොම හිත සතුට වෙන්නේ. එතකොට ඒ කිසිම දෙයක් නැතුව හිත සතුට කරගන්න පුළුවන් ක්‍රමයක්. දැන් හිත අපිට යාළුවෙක් ඉඳලා නම් හිත සතුට වෙන්නේ යාළුවට කියන්නේ නැහැ හැමදාම එන්න කියලා මාව බලන්න. නේද? ඒ හිත සතුට කරගන්න. ඉතින් හැමදාම එන්න කියන්නේ. ආදරය කරන කෙනෙක් ඉඳලා නම් හිත සතුට වෙන්නේ නේද? එයාට හැම වෙලේම එයාට කියන්න වෙනවා අනේ මම ළඟටලා ඉන්න මගේ හිතට ඉඳන්න එපා. එහෙනම් අපුරු වචන කියන්න එපා කියලා ඉතින් ආයාචනා කරන්න වෙලා තියෙනවා. නේද? නැත්තම් හිත දුකටපත් වෙනවා. එක එක එක එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ලබා දෙන්න වෙනවා. ඒකත් අපි නිකන් ණයකාරයෝ වගේ ඉන්නේ. අපි හිඟන්නවා වගේ ජීවත් වෙන්නේ. හිඟන්නවා වගේ හැම වෙලේම ඉල්ලන්න වෙලා මොනවද? මට නපුරු වචන කියන්න එපා, මට ආදරේ අඩු කරන්න එපා කිය හිඟා කන්න වෙලා. නේද? දරුවෝ ඉස්සරහ හිඟා කන්නලා දෙමාපියන්ට. ඔයාලා හොඳින් ඉන්න ඕනේ, හොඳට හැදෙන්න ඕනේ. මොකද එහෙම හොඳට හැදෙන්න කියන්නේ? කියනවා ඔයාලගේ සල්ලිත් එපා අපිට, ඔයාලගේ මොනවත් එපා අපිට. හරිද? හැබැයි ඔයාලා හොඳින් ඉන්න ඕනේ කියනවා. ඇයි ඒ? එයාලා හොඳින් හිටියේ නැත්නම් කාටද රිදෙන්නේ? ආ දෙමාපියන්ට රිදෙනවා. එහෙනම් එයාලා හොඳින් ඉන්න කියන්නේ ඇයි? මට රිදෙන එක නවත්ත ගන්න. එහෙනම් කාට ආදරයට කාට ආදරෙන්ද කියන්නේ? කවදාද අපිට කියනනම් පරිස්සමෙන් ඉන්න කියලා කාට ආදරයටද එහෙම කියන්නේ? එයාට ආදරයට කියන්නේ අපිට ආදරයට නෙවෙයි. ඇයි මොනවා හරි වුණොත් එයාගේ හිතේ දෙන හින්දා. නේද? ඉතින් ඔන්න ඔය වගේ පැහැදිලිවම අපේ ජීවිතය අනුන්ගේ මත රැඳිලා තියෙන සතුටකින් තමයි අපි ඉන්නේ. ඒක හරි වෙහෙසයි, හරි කර්කසයි, හරි කටුකයි මේ මේ ලැබිලා තියෙන සතුට. අපේ ජීවිතේට ලැබිලා තියෙන සතුට අරන් බලන්න අපිට සතුට වෙන්න දේවල් වගේක් තියෙනවා. ඒවා හරි නිකම් මේ නේද? හරි හලු සතුටක් ඒක. ඇයි මේ සතුට වෙනවා? මේකත් එක්කම දුර දැන් අපි කැමති කෙනෙක් දකින්න ඕන කියලා හිතන සතුට වෙන්න. රළුයි කියන්නේ ඒකයි මම. ඉතින් ගිහලා අමාරුවෙන් දුක් විඳගෙනම යන්නේ. නේද? දුක් විඳගෙනම යන්නේ. ගිහලා හම්බුන ගමන් සතුට වෙනවා. කතා කරන පළවෙනි වචනේ ටිකක් නරක වචනයක් කිව්වොත් එහෙම. එතන ඉඳන් දැන් හම්බෙලා තමයි තියෙන තිබ්බට ආපි එකේ මෝඩකම කියලා හිතෙනවා නේද? ඒකද පොඩ් අපිට මේ ජීවිතේ ලැබෙන සතුට පින්වත් මේ පොඩ්ඩ එහෙම වෙනකොට නැති වෙනවා නේද පොඩ්ඩ එහෙම වෙනකොට නැති වෙනවා එමුත් අනිත් අය මත රඳා පැවතිලා තියෙන්නේ අන්න ඒ ඒ தත්වයෙන් අත මිදෙන්න නම් වෙන කෙනෙක් මත රඳා පැවතිත්තේ නැති සතුටක් හදාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි චිත්ත සමාධියක් වර්ධනය කර ගැනීම. අපි සමාධි පොඥාංගය වෙලාවෙ මේක ගොඩක් කතා කරා. එතකොට ඒ සමාධිය වර්ධනය කර ගැනීමෙන් අපිට ඒ සතුට උපදවා ගත්තොත් පින්වත් නියම් කෙනෙක් ඒ තනත්තාට තේරෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ ඇත්තයි කියලා. හරිද? මට මේ ලෝකෙම නැතත් සතුටින් ඉන්න පුළුවන් විදියක් මගේ බුදුරජාණන් වහන්සේ මට සකස් කරලා දුන්නා නේ කියලා. ආන් එතකොටයි ශ්‍රද්ධාව උපදින්නේ. හරිද? එතකොටයි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්නේ. එහෙනම් ශ්‍රද්ධාව හදාගන්න ඕනේ. අත්හදා බලලමයි ශ්‍රද්ධාව උපදවා ගන්න පුළුවන් වෙන්නේ. ධර්මය ගැන දැනගෙනමයි. හරිද? එහෙම නැත්නම් ඉතින් අපිත් හරියට කවුරු වගේ දන්නවද? මං මේ එහෙම කියන්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. රිදවන්න එපා හොඳට නේද? මේ ගෙදර සුවතාව සතු ඉන්නවද? අපිට බලපෑටික් ඉන්නවා කියලා. එයාගේ වැඩේ මොකක්ද? එයාට අපි කන්න දෙන්න හින්දා බොන්න දෙන්න හින්දා එයා හුරුසා කරන හින්දා මගේ පිටිපස්සේ මෙනවද නැද්ද පොඩ්ඩක් තා. නේද? ඈ බැලලා තිබ්බ නැත්නම් හැම වෙලේම පිටිපස්සේ යනවා. නේද? ආන්ගේ පිටිපස්සේ එන්නේ ඇයි? එයාට මගෙන් පොඩි පොඩි ප්‍රයෝජන තියෙන හින්දා. නේද? හැබැයි ඒ වගේම මගේ තරහකාරයෙක් ඉන්නවා. හරිද? මගේ තරහකාරයා එයාට කන්න බොන්න දෙන්න පටන් ගන්නවා. හරි. මට ටික දවසක් මෙයාට කන්න බොන්න දෙන්න බැරි වෙනවා. මම ගමනක් ගිහිල්ලා කියන්නේ ඒ දවස් ටිකේ මගේ තදම තරහකාරේ නරක මිනිස්සෙක් ඉතා නරක මිනිස්සෙක් මෙයාට කන්න බොන්න දෙනවා. දැන් එයා කාගේ ඊට පස්සේ දැන්? <laughs> එයා ඊට පස්සේ යනවා. මේ ළඟදී මගේ එක්කෙනෙක් අහන ප්‍රශ්නයකට ගෙදර ඉන්න හොරතල් සතා පුදුම විදිහට ආදරෙයි. ඒක සංසාර බැඳීමක්ද කියලා. අපි හිතන්නේ ඒක සංසාර බැඳීමක් කියලා. බලන්න සංසාර බැඳීම නෙවෙයි ඒක තරම් මෝඩ බැඳීමක් තවත් නෑ. මං ඇහුවා ඔයාගෙන පැහැදිලා තියෙන ಗುಣ දැන පැහැදිලාද? ඔයාගේ ගුණයන් දැකලා මේ කතාව පැහැදිලා තියෙන්නේ. මං ඔන්න ඒ කතාව කිව්වා. නේද? ගුණයන් දැකලා නම් පැහැදිලා තියෙන්නේ. මගේ තරහකාරයා කණ්ඩ බොණ්ඩ දුන්නත් එයා ඊට පස්සේ යන්නේ නෑ. නරක මිනිස්සෙක් නේද? ගතිගුණ නරක මිනිස්සෙක් කණ්ඩ බොණ්ඩ දුන්නත් එයා ඊට පස්සේ යන්නේ නෑ. මේ තිරසන් සතර මෙලෝදයක් තේරෙන්නේ නෑ. එයාට ලාභයක් වාසියක් තියෙන හින්දා තමයි නේද? ඒ කියන්නේ වෙන පැත්තකටත් එයා නැඹුරු වෙන්න පුළුවන් කියන එක නේද? ආ. ආන් එහෙම ශ්‍රද්ධාවක් තමයි හුඟක් අයට බුදුහාමුදුරුවෝ ගැන තියෙන්නේ. ධර්මය ගැන තියෙන්නේ ಗುಣ දැන පැහැදිලා නෙවෙයි. හරිද? අම්මා තාත්තා කිව්වා හින්දා. පොඩි කාලේ එතන පොඩි කාලේ අපිට කියන්නේ මොකද හොල්මනක් ආවොත් ඉතිපිසෝ භගවා කියන ගාතාවක් කියන්නේ. ඒවත් තමයි ඉතිපිසෝ ගාතාව තියෙන්නේ මොකටද? බය වුණොත් කියන්නේ නේද? හිතේ බය හිතේ බය නැති කරගන්න භයං වා චම්බිතත්තං වා ලොමු දහගන්නේ නැති කරගන්න. හරිද? ධර්මය අවබෝධ කරගත්තොත් බය උපදින්නේ නැති වෙනවා. ආන් එහෙමයි. එහෙමයි මේ ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. ඒ වගේ අපේ අතුලාන්තයෙන් මේ ශ්‍රද්ධාව උපදින්න නම් අර තිරිසන් සත අපේ පැත්තට නැමුණා වගේ ශ්‍රද්ධාවක් තිබිලා හරියන්නේ නෑ. ಗುಣ දැන පැහැදිලා තමයි මිනිස්සයා පහදින්න ඕනේ. ආන් ඒකයි අපිට පාංශකූලය කරගන්න ඕනේ. දාන ටික කරගන්න ඕනේ. ජීවදාන පින්කම දී ගන්න ඕනේ. බොහෝ පින්කම් කරගන්න ඕනේ නේද? ආන් ඒකින්ද පංචලේ හාමුදුරුවෝගේ ශ්‍රද්ධාවකින්. හුඟාකයි කියනවා මට ඇහිලා තියෙනවා. පන්සලට ඉතින් කරන් තියෙන යුතුයකම් ටික කරන්න ඕන පාංශ කුල් ටිකවත් නැත්තම් කවුරුවත් නැති වුණා අයියෝ එහෙනම් අර තීරසන් කතා වගේ තමයි ඒ තීරසන් කතාවර කණ්ඩ බොණ්ඩ දෙන ඉන්න මගේ පිටිපස්සෙන් ඉවරක් නැති වෙනවා ඒ වගේ ශ්‍රද්ධාවක් තමයි තියෙන්නේ නේද? ඒක අර කියන ප්‍රසන්න භාවය ඇතුළාන්ත ප්‍රසන්න භාවය නෙවෙයි. අර ಗುಣ දැන පැහැදෙනවා කියන්නේ බුද්ධ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කටපාඩම් කරගන්න නෙවෙයි. වචන ටික දැනගන්න නෙවෙයි. ඒවා මොනවද කියලා හොයන්න ඕනේ. ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකායිකෝ කොච්චර කියලාද මේවා? නේද? මේවා මොනවද කියලා හෙව්වද? අකාලික ධර්මය කියන්නේ මොකද්ද? සම්දිට්ඨික ධර්මය කියන්නේ මොකද්ද කියලා හෙව්වද? නේද? ඇයි හොයන්නේ නැත්තේ? ඇයි අපේ හිතේ පැත්තට නැමෙන්නේ නැත්තේ? කොච්චර ලස්සනට මේ ටික දීලා තියෙනවද? හේරුකාණ චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේ ලියපු සූවිසි මහා ගුණ කියලා පොතක් තියෙනවා. ඒකට මහා වියදමක් කියන්නේ නැහැ. නේද? එවැනි පොත්පත් භාවිතා කිරීමෙන් අපිට මේවා හොයාගන්න පුළුවන්. හොයාගෙන මොකද කරන්න ඕනේ? අතුලාන්ත හැඟීමක් උපදවා ගන්නකොට ධර්මය තමයි තේරෙනකොට. ඒක සමාධිය විතරක් නෙවෙයි පින්වත්නි. තමන්ට ටික ටික ටික ටික ටික ටික තේරෙනකොට මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පංච උපාදානස්කන්ධයේ හින්දා අනුසය වශයෙන් තියනා වූ යම් කිසි ආකාරයක ඇතුලාන්ත පීඩනයක් ඇතුලාන්ත අපහසුතාවයක් තියෙනවා නම් ඒව කොහොම නැතිලා යනවා ලෝකයේ කිසිවක් පිළිබඳ රාගයෙන් අරමුණු කෙරෙන්නේ නැත්නම් හිත රාගයෙන් හින්දා උපදින නොසන්සුන්කම තියෙද? ලෝකයේ කිසිම දෙයක් නැහැ මට මේ ලෝකයේ කිසිම දෙයක් හැම දෙයක්ම තියෙන්නේ පිළිකුල් ස්වභාවය අසුබ ස්වභාවය තියෙන දේවල් මේ දේවල් හින්දා මගේ හිතේ රාග ආදී කෙලෙස් ධර්ම උපදින කිසි දෙයක් මේ ලෝකේ නැහැ අභියෝගයෙන් එහෙම කියන්න පුළුවන් අභියෝගාත්මකව කියන්න පුළුවන් නම් අන්නේ මේ ලෝකේ රාගය උපදින කිසි දෙයක් මේ ලෝකේ මට සාපේක්ෂව රාගය උපදින කිසි දෙයක් නැහැ. ඇත්තම தත්ත්වය ඒක. නේද? පාදතලේ ඉඳන් කේසමත්තකේ දක්වාම තියෙන තා පිළිකුල් අසුබ දේවල්ද නැද්ද? එහෙනම් රාග උපදින්න පුළුවන් ඒවාද? හරියට එහෙනම් රාග උපදින්නේ නම් ඒක යම් කිසි ආකාරයක මුලාවක්ද නැද්ද? ආන්ගේ මුලාවෙන් අයින් වෙන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒකට ප්‍රඥාව දියුණු වෙනකොට පින්නන්නේ හිතේ තියෙන පීඩනය අයින් වෙලා උස්සගෙන හිටිය. නේද? රාගයේ හින්දා මිනිස්සු කොච්චර පිට වෙනවද කොච්චර දැවෙනවද උස්සගෙන ඉන්න බර පැත්තකින් තිබ්බා වාගේ. හරිද? උස්සගෙන ඉන්න බරක් පැත්තකින් තිබ්බා වාගේ හිත නිදහස් කරගන්න පුළුවන්කම ලැබුණා. ධර්මයේ. ඒක අත්හදා බලන්න. භාවනාව අත්හදා බලන්න. භාවනාවකින් තමන්ගේ මනස කොච්චර ශක්තිමත් වෙනවද කියලා බලන්න. ලෝකෙම ගහගෙන යන සැඩපහර ගහගෙන යන ලෑස්ති වෙන්න එපා. ඒකෙන් සම්පූර්ණයෙන් අයින් වෙච්ච වෙලාවක් පින්නත් නේ. ඔන්න තමන්ට තේරෙනවා මේ ධර්මය තුලින් මට කොච්චරනම් ලොකු සහනයක් ලැබිලා තියෙනවාද කියලා. අන්න ඒ ධර්මය තුලින් ලැබෙනා වූ සහනය දැනෙනකොට තමයි මේ ලෝකයේ කිසිම දෙවියෙක් කිසිම බ්‍රාහමණයෙක් කිසිම මිනිසෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙත් මාර්ගයට සමාන පිළිවෙතක් දේශනා කරන්නේ නැහැ කියලා ಗುಣ දැන පැහැදෙන්නේ. හරිද? තීර්ථන් සතා ස්වාමියාට පැහැදුනා වගේ නෙවෙයි. හරිද? එතකොට අය කවදාකවත් ඒකෙන් අයින් වෙන්නේ බැහැර වෙන්නේ බැහැර වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ தත්ත්වය අපේ තුලින් උපද්දවා ගන්න අපි ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් අද ටිකක් වැඩිපුර වෙලා මම ටිකක් කියන්න ලැබුණා. නේද? වෙනදාට වැඩිය වැඩිපුර වෙලාවක් මම ටිකක් කියන්න ලැබෙන්න හේතුව මොකක්ද? මේ අත්තෝ මට දායක කොලයක් දීලා නැහැ. නේද? පුණ්‍ය අනුමෝදනා කොලයක් දීලා නැහැ. හරි. එතකොට මේ පුණ්‍ය අනුමෝදනා කොලයක් දීලා නැත්තේ ඇයි? ඒ කාලයත් අපි ධර්මයම දේශනා කරන්න යොදත්වා මේ අහගෙන ඉන්න අයට වැඩිපුර වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කරන්න අපි මේ බාහුවල යොදලා හරියම්බ කරගත්ත ධනය විය පැහැදම් කරලා සකස් කරගත්ත මේ ධර්ම දාණය නේද? පරිපූර්ණ දානයක් බවට පත් වෙන්න ඕනේ කියලා තමයි මේ අය එහෙම කල්පනා කරලා ඊටාම සත්භාවයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒ කියන්නේ බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. ಗುಣ දැන පැහැදිච්ච පිරිසක්. මේ ධර්ම දානයේ පැහැදිලි අර්ථය දන්න පිරිසක් නේද? ඉතින් ඒකින්ද අපි මේ අත්යන් වෙනුවෙන් විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරපු අයත් ධර්ම දේශනා කරපු මමත් මේ පිරිස වෙනුවෙන් බොහෝ පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ මේ පිරිසට උතුම් ධර්මය අවබෝධ වීම සඳහාම මේ ධර්ම දානමය කුසල ධර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අරණායක ප්‍රදේශයේ සදැහැති පිරිසක් වශයෙන් මම අහලා දැනගත්තා. ඉතින් ඒ අත්න්ගේ නවින් මේ පරිලෝකියා වූ ඒ පියතුමා ඇතුළු සියලුම වර්ග પરම්පරාවේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු Thank you.